අංගුත්තර නවක නිපාතයේහි සම්බෝධි වර්ගයේ පස්වැනි සූත්‍රය බල සංඝවත්තු සූත්‍රය බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවන විහාරයේ වැඩ වාසය කරන සමයේහි භික්ෂුන්ට දේශනා කරනවා මහණෙනි මේ බල හතරක් තියෙනවා මොන හතරද කියනවා නම් ප්‍රඥා බලය වීර්ය බලය අනවජ්‍ය බලය සහ සංග්‍රහ බලය මොනවද භික්ෂුනි මේ ප්‍රඥා බලය කියලා කියන්නේ යම් ධර්මයක් තියෙනවා නම් මොනවද භික්ෂුනි මේ ප්‍රඥා බලය කියන්නේ යම් ධර්මයක් තියෙනවා නම් අකුසල හෝ අකුසල සංඛ්‍යාවට ගැනෙන ඒ ධර්මය හොඳින් හඳුනා ගන්නවා යම් ධර්මයක් කියනවා නම් කුසල හෝ කුසල සංඛ්‍යාවට ගැනෙන ඒ ධර්මයේ මනෝද්වාරයට අරමුණු කරලා හොඳින් දැනගන්නවා ඒ ධර්මයන්හි හොඳින් හැසිරෙන්නවා යම් ධර්මයක් තියෙනවා නම් වැරදි වැරදි සංඛ්‍යාවට ගැනෙන යම් ධර්මයක් තියෙනවා නම් නිවැරදි නිවැරදි සංඛ්‍යාවට ගැනෙන ඒ ධර්මයන් හොඳින් මනසට නගාගෙන මනසින් පරීක්ෂා කරලා ඒ පිළිබඳව දැනුම ලබාගෙන හොඳින් එහි හැසිරෙන්න ඕන. යම් ධර්මයක් තියෙනවා නම් හොඳ හෝ හොඳ සංඛ්‍යාවට ගණන නරක හෝ නරක සංඛ්‍යාවට ගණන ඒ ධර්මය ගැන හොඳින් දැනගන්න ඕන. ප්‍රඥාවෙන් දැනගන්න ඕන. යම් ධර්මයක් තියෙනවා නම් සේවනය කළ යුතුය. එහෙම යම් ධර්මයක් තියෙනවා නම් සේවනය නොකළ යුතුය. අන්නේ ධර්මයන් හොඳින් දැනගන්න. යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයෙන් ආර්යභාවය ලැබෙන යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයෙන් ආර්යභාවය නොලැබෙන ඒ ධර්මයන් හොඳින් ප්‍රඥාවෙන් දැනගන්න මේ ධර්මතා නැත්නම් ධර්මයන් පිළිබඳව හොඳින් අවබෝධය ලබා ගැනීම තමයි ප්‍රඥා බලය කියන්නේ ප්‍රඥාව නෙමෙයි මෙතන කියන්නේ ප්‍රඥා කියන බලය ගැන බලය කියලා සඳහන් කරන්නේ ප්‍රතිපක්ෂ ධර්ම වලින් නොසැලෙනවා නම් තමයි බලය කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව හොලවන්න සමර්ථ වෙච්ච පිටින් අහන්න ලැබෙන මිත්‍යා මත වලට හම්පා නොවි සිටිය හැකි බලයක් තියෙනවා නම් ඒකට ප්‍රඥා බලය කියන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය ප්‍රඥාවක් විතරයි. ඒත් ඒ ප්‍රඥාව හෙළ වෙනවා. ඊට වඩා දියුණු නම් තමයි ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ ප්‍රඥාවෙන් විශේෂ කාර්යභාරයක් කරනකොට. ප්‍රඥා බලය කියන්නේ ඊටත් වඩා ප්‍රබලයි විරුද්ධ ධර්මයන්ගෙන් සැලෙන්නේ නැහැ. කම්පාවටපත් වෙන්නේ නැහැ. දැන් මෙහෙමයි මේ කාරණා ගොඩක් කියලා තියෙන්නේ මොකටද? හොඳයි නරකයි කියලා දෙකක් කියන්න තිබ්බා. එහෙම නැත්නම් කුසල ලකුසල් කියලා දෙකක් කියන්න තිබ්බා. මෙහෙමයි. හොඳ නරක කියලා පැති දෙකක් තියෙනවා. ධර්ම දෙකක් තියෙනවා. මේ හොඳ ධර්මයන් තමයි කුසල් කියලා කියන්නේ. වැරදි ධර්මයන් තමයි නැත්නම් නරක ධර්මයන් තමයි අකුසල් කියලා කියන්නේ. එහෙම තිබුණත් මේ හොඳ නරක නිවැරදි වැරදි කුසල් අකුසල් කියන එක තෝර බේරගන්න පුළුවන් වුණාට කුමක් සේවනය කළ යුතුද කුමක් සේවනය නොකළ යුතුද දැන් Tamanට නැත්තම් මේ ධර්මයන් අනුන්ට කෙසේනම් අදාළ වෙනවද කියන කාරණේ වෙනම දෙයක්. මොකද කුසල් තියෙනවා වර්ග ගොඩක්. ඉතින් හොඳ වැඩත් වර්ග ගොඩක් තියෙනවා. එතකොට මම මේ රටේ ඉඳගෙන මොකද්ද දැන් කරන්න ඕනේ? මේ බුද්ධෝත්පාද කාලේ මොකද්ද කරන්න ඕනේ? මොන කුසල්ද වැඩියෙන් කරන්න ඕනේ? මොන අකුසල්ද නොකර ඉන්න ඕනේ. එහෙම Tamanට හොඳින් අවබෝධ කරගන්න ශක්තිය තියෙන්න ඕනේ. ඒ ශක්තියට තමයි ප්‍රඥා බලය කියලා කියන්නේ. නැත්තම් දැන් යම් කිසි කෙනෙක් හිතනවා මම දන් දෙන්න ඕනේ නැහැ. මං කෙලින්ම භාවනා කරාම ඇති. ඉතින් ඔහු භාවනා කරන්න උත්සාහ කරනවා. වෙන මුකුත් කරන්නේ නැතුව. ඉතින් ඔහු භාවනා කරන්න ක්‍රමය දන්නේත් නැහැ සමහරවිට. භාවනා කරන්න උත්සාහ කරන්න ඕනේ හැටි ගණක මොග්ගල්ලාන සූත්‍රයේ විස්තර සහිතව සඳහන් වෙනවා. සඳහන් වෙන ආකාරයට ඔහුට ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ ඔහු තුල දැනට සේවනය කළ යුතු නොකළ යුතු දැනුම නැත්නම් අවබෝධය ධර්ම කාරණා පිළිබඳ මන අවබෝධය ඔහුට නැත්නම් ඔහුට තෝර බේර ගන්න බැරි වෙනවා කළ යුතු දේ නොකළ යුතු දේ මොනව කරොත් මට ආර්ය භාවය ලැබෙනවද කියන වෙන කාරණයක් දැන් කුසල් සං ගොඩක් තිබ්බට වර්ග කුසල් වර්ග ගොඩාක් තිබුණා සමහර කුසල කර්ම තියෙනවා කොච්චර කරත් ආර්ය භාවයක් නම් මේ ජීවිතේ ලබන්න බෑ. සමහර කුසල් තියෙනවා ආර්ය භාවයක් ලබන්න පුළුවන්. ඒක තමයි මෙතන දේශනා කළේ යම් කිසි ධර්මයක් තියෙනවා ආර්ය භාවය ලැබෙන. සමහර ධර්ම තියෙනවා ආර්ය භාවය ලැබෙන්නේ නැති. ඉතින් මේවා හරියට බේරගන්න එහෙම නැත්නම් බෙදාගන්න හොඳින් අවබෝධ කරගන්න ප්‍රඥා බලය තියෙනවා. දෙවෙනි බලය තමයි වීරිය බලය. වීරිය බලය කියන්නේ මොකක්ද? වීර්ය බලය කියලා කියන්නේ අකුසල එහෙම නැත්නම් අකුසලයි කියලා ගැනෙන යම් ධර්ම කෙනෙක් තියනවාද වැරදි වැරදි සංඛ්‍යාවට ගැනෙන ධර්ම කෙනෙක් තියනවාද නරක ධර්ම තියනවාද සේවනයේ නොකළ යුතු ධර්ම තියනවාද ආර්ය භාවය ලැබෙන්නේ නැති ධර්ම තියනවාද අන්න ඒ ධර්ම ප්‍රහාණය පිණිස නැති කිරීම පිණිස කැමැත්ත වඩන්න ඕන ඡන්දය වඩන්න ඕන වෑයම් කරන්න ඕන ව්‍යායාම කරන්න ඕන වීරය අරවන්න ඕන සිත නගා සිටවන්න ඕන ප්‍රධාන වීරය කරන්න ඕන ඒ කියන්නේ දැඩි වීරය කරන්න ඕන මෙන්න මේ දැඩි වීරය දක්වා දිවෙන සාමාන්‍ය ඡන්දේ සිට ක්‍රමක්‍රමයෙන් දිනු වෙලා සාමාන්‍ය ඡන්දය වෑයම වීරය සිත නගා සිටීම සහ දැඩි වීර කිරීම දක්වා ක්‍රමානුකූලව වැඩුණු වීරයක් තියෙනවා නම් ඒකට කියනවා වීර බලය. එහෙම වැඩිලා තියෙනවා නම් ඒකට කියනවා වීර බලය කියලා. යම්කිසි කුසල් සංඛ්‍යාත නැත්නම් කුසලයක් හෝ කුසල සංඛ්‍යාත දෙයක් තියෙනවා නම් නිවැරදි නිවැරදි සංඛ්‍යාත දෙයක් තියෙනවා නම් හොඳ හොඳ සංඛ්‍යාත දෙයක් තියෙනවා නම් සේවනයේ කළ යුතු ධර්මයක් තියෙනවා නම් ආර්යභාවයේ ලැබෙන ධර්මයක් තියෙනවනම් අන්නේ ධර්මයන් ලබා ගැනීම පිණිස කැමැත්ත වඩන්න ඕන. වෑයම් කරන්න ඕන. වීරය අරවන්න ඕන. සිත නගා සිටවන්න ඕනේ. දැඩි වීර කරන්න ප්‍රධාන වීර කරන්න. මෙන්න මේකට තමයි භික්ෂූනි මේ වීර බලය කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තුන්වෙනි බලය තමයි අනවජ්‍ය බලය, නිවැරදි බලය. ඒ නිවැරදි බලය කියන එක සාමාන්‍යයෙන් ලැබෙන්නේ නැහැ. නිවර්දි බලය ලැබෙන්නේ යම්කිසි කාලයක් තිස්සේ කරන්නා වූ සියලුම කාය කර්මයන් නුවණින් සිහි නුවණින් කිරීම සහ පිරික්සීම මත තමන් තීරණය කරනවා තමන් කාය දුස්චරිතයෙන් වැළකුණා. නිවැරදි කාය කර්මයන් තමයි මේ තාක් කාලයකට කරේ. යම් කිසි දවසක සමාදන් වුණාද? එතෙන් පටන් නිවැරදි වූ කාය කර්මයන් එක දිගටම කළා. නිවැරදි වූ වාක් කර්මයන් එක දිගටම කළා. නිවැරදි වූ මනෝ කර්මයන් එක දිගටම කළා. කියලා කාය වාක් මනෝ කර්මයන් පිළිබඳ නිවැරදිභාවය ප්‍රත්‍යක්ෂ වැටුණාම Tamanට තේරෙනවා. Tamanට නිවැරදි බලය කියලා එකක් Taman තුල තියෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් චෝදනාවක් කරත් Taman Taman දිහා බැලුවම Taman දන්නවා තමන් නිතරම තමන් දිහා බලමින්ම තමා වාසය කරන්නේ. ඒ නිසා තමන් කරන දේවල් කියන දේවල් ඔක්කොම තමන්ට මතකයි. නැත්නම් මේ සියල්ලම තමන්ට මතකයි. ඒ පිළිබඳව හොඳ නරක ප්‍රඥා බලය නිසා දන්නවා. කිසිම විටක මගහැරුණේ නැහැ කියලා සිහිය නිසා වීර නිසා දන්නවා. අන්න එතකොට එනවා බලය අනවජ්‍ය බලය. කියන්නේ නිවැරදි බලය. නිවැරදි වූ කාය වාක් මනෝ කර්ම කිරීමෙන් ලැබෙන බලයට කියනවා අනවජ්‍ය බලය. හතරවෙනි බලය තමයි සංග්‍රහ බලය. සංග්‍රහ වස්තු හතරයි. මොනවද කියනවා නම් දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව. මොනවද භික්ෂූනි මේ දානය කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා මොනවද භික්ෂූනි දානය කියන්නේ? දානය කියන්නේ ඊටාම කුඩා දෙයින් පටන් කොටිම කියනවා නම් ගෙදරක කෑම පිහලා නැත්නම් කෑම උයලා ඒක පරිභෝජනය කරලා ඉතුරු වෙන කෑම ඉඳුල් විසි කරනවා නම් යම් කිසි තැනකට කුඩා සත්තුන්ට හරි කන්න ලැබෙන්න කියලා. අන්න ඒක තමයි දානීය උපත කියලා සඳහන් කරන්නේ. මේ ලෝකේ දානේ තියෙන කුඩාම එක තමයි මේ විසි කරන දේ සත්තුන්ට හරි කන්න ලැබෙන්න කියලා පුළුවන් තැනකට විසි කරනවා. එතෙන් පටන් මේ මහා දාන දක්වා දිවෙන ඒ දාණය පිළිබඳ ලොකු පරාසයක් අපිට ඒ ඒ පුද්ගලයාට අවශ්‍ය මුදල් දන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාර දන් දෙන්න පුළුවන්. වස්ත්‍ර දන් දෙන්න පුළුවන්. වාසස්ථාන දන් දෙන්න පුළුවන්. වෙන බෙහෙත් පිරිකර දන් දෙන්න පුළුවන්. සංඝයා වහන්සේට නම් කැප වූ ඕනෑම දෙයක් දන් දෙන්න පුළුවන්. නමුත් යම්තා දානයන් මේ ලෝකේ තියනවාද? ඒ දානයන් අතුරෙන් අග්‍ර වූ දානයක් තියෙනවා. ඒ තමයි ධර්ම දානය. ධර්ම දානය. යම් තාක් දානයන් තියෙනවා නම් එහි අග්‍ර දානය තමයි ධර්ම දානය. මහණෙනි ප්‍රිය වචන කියන්නේ මොකක්ද? ප්‍රිය වචන කියලා කියන්නේ අසන්ට හිතෙන කන්කලු නැත්නම් මధుර ප්‍රිය වූ වචන කතා කෙරේ. මේ ලෝකේ නොඑක් මට්ටමේ ප්‍රිය වචනයන් තියෙනවා. මවෙක් තම පුතෙකුට කතා කරන විදිය. එහෙම නැත්නම් සහෝදරයෙක් සහෝදරයෙකුට කතා කරන විදිය. මිත්‍රයෙක් මිත්‍රයෙකුට කතා කරන විදිය. ප්‍රිය වචනෙන් කතා කරන්නේ. එහෙම නැත්නම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කතා කරන විදිය. ඒ ආකාරයේ නොඑක් ප්‍රිය වචනයන් තියෙද්දි යම්තා ප්‍රිය වචනයන් තියෙනවා නම් ඒ අතරින් අග්‍ර වූ ප්‍රිය වචනයක් තියෙනවා. මොකක්ද? කන් යොමු කරන පුද්ගලයාට ධර්මයේ දේශනා. ප්‍රිය වචනයන් අතරේ අග්‍රයි කියන බුදුරජාණන් වහන්සේ දේශනා. අර්ථචර්යාව කියන්නේ මොකක්ද? අර්ථචර්යාව කියන එක ලෞකික ලෝකෝත්තර වශයෙන් නොඑක ආකාරයකට බෙදන්න පුළුවන්. අර්ථචර්යාව කියන්නේ කුඩා ළමෙක් නම් අපි කියන මේ ළමයාව මේ මේ පාසලට දාන්න. එහෙම නැත්නම් මේ ළමයාට මේ මේ ශිල්ප උගන්වන්න. එතකොට ඔහුට හොඳක් වෙයි. ප්‍රයෝජනයක් වෙයි. එහෙම නැත්නම් නුසුදුසු ප්‍රදේශයක වාසය කරන පුද්ගලයෙකුට කියනවා මේ වගේ සුදුසු ප්‍රදේශයක කියලා පදිංචි වෙන්න. එතකොට හැම අතින්ම ඔබට පහසුවක් දැනේ. ජීවිතයේ දියුණුවක් ලැබෙයි. වැඩි හිටියෙකුට නම් එහෙම නැත්නම් තරුණයෙකුට අපි කියනවා මෙවැනි රැකියාවක් කිරීම සඳහා ඉගෙන ගන්න. නැත්නම් මෙවැනි ආයතනයකට රැකියාවකට යන්න. එතකොට ඔහුට ඒ ලෞකික අර්ථචර්යාව සැපෙන. ලෞකික අර්ථචර්යාව ඔහුට ලැබෙනවා. ඉතින් මෙවැනි අර්ථචර්යාවන් බොහෝ ගණනක් තියෙනවා. ඒ අර්ථචර්යාවන් අතරින් අග්‍ර වූ අර්ථචර්යාවක් තියෙනවා. ඒ මොකද්ද? සද්ධාව නැති පුද්ගලයෙකුට සද්ධාව ලබා දෙනවා නම් එය අර්ථචර්යාවෙන් අතරින් අතරයි. සීලය නැති පුද්ගලයෙකුට සිල් සමාදන් වෙන්න උපදෙස් දීලා කරුණු පෙන්නලා සමාදන් කරවලා සතුටු කරවලා උත්සාහ කරනවා අර්ථචර්යාවන් අතරින් අග්‍රයි දන් දෙන්නේ නැති මසුරෙකුට එහෙම නැත්නම් දානය පුරුදු නැති පුද්ගලයෙකුට දානය පුරුදු කරනවා නම් අර්ථචර්යාවෙන් ඉතිරින් අග්‍රයි ප්‍රඥාව නැති පුද්ගලයෙකුට ප්‍රඥාව ලබා දෙනවා නම් එය අර්ථචර්යාවන් අතුරින් අග්‍රයි. ඉතින් මෙන්න මේ ආකාරයට යම්තා කර්තචර්යාවන් තියෙනවා නම් මේ අර්ථචර්යාවන් අතරින් සද්ධාව ලබා දීම, සීලේහි පිහිටුවීම, ත්‍යාගයේහි පිහිටුවීම නැත්නම් දානයේහි පිහිටුවීම, ප්‍රඥාව ලබා දීම කියන කාරණා හතර අග්‍රස්ථානයේ ඉඳගෙන අතර මේ සංග්‍රහවස්තු සමානාත්මතාව. සමානාත්මතාව කියලා කියන්නේ සමව සලකනවා. ඒ කියන්නේ සමහරලාට ඊටා ධනවත් පුද්ගලෙ ඇවිල්ලා නිර්ධන පුද්ගලයන් සමග නැත්නම් දුප්පත් පුද්ගලයෝ සමග සමව ඉඳගෙන ඔවුන් හා එක් වී ආහාර අනුභව කිරීමෙන් වගේ යම්කිසි ක්‍රියාවක යෙදෙමින් එකට ක්‍රියාකාරකම් වල යෙදෙමින් ක්‍රියා කිරීම අපි කියන සමානාත්මතාවය. Taman කුටුවක ඉඳගෙන අනික් අයව ඊට පහත් තැනක තියෙනවා කියන එක සමානාත්මතාවයක් නෙමෙයි. මෙන්න මේ ආකාරයට නොඑක් සමානාත්මතාවයන් මේ ලෝකේ තියෙන. බොහෝ උදාහරණ දෙන්න පුළුවන්. සමානාත්මතාවයන් අතර යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ශිෂ්‍යයන්ට තමන් දන්න සියල්ලම ඉතුරු නොකොට ආචාර මුෂ්ටියක් නැතුව ගන්නවා කියන්නේ ඒකත් සමාන අකුසලයි. ඉතින් මෙවැනි හීන මට්ටමේ ඉඳලා ප්‍රනීත ප්‍රනීත උසස් උසස් මට්ටම් දක්වා විශාල පරාසයක යෙදෙන සමානාත්මතාවයන් තියෙනවා. නමුත් ඒ අතරින් ලෝකෙහි අග්‍ර වූ සමානාත්මතාවයන් තියෙනවා. මොනවද? යම් සෝවාන් පුද්ගලෙක් යම් සෝතාපන්න පුද්ගලෙක් තව පුද්ගලයෙක්ව සෝතාපන්න භාවයට පමුණවනවා නම් ඒ සඳහා උදව් කරනවා නම් එය මේ ලෝකයේ ඇති සමානාත්මතාවයන්ගෙන් අග්‍රයි. සකදාගාමී පුද්ගලයෙක් සකදාගාමී භාවයට පැමිණෙන අනිත් පුද්ගලට අනුග්‍රහ කරනවා නම් සමානාත්මතාවයන්ගෙන් අග්‍රයි. අනාගාමී පුද්ගලයෙක් අනාගාමී පුද්ගලයෙක් බවට අන්‍යයන්ට පත් වෙන්න උදව් කරනවා නම් සමානත්වතාවයන්කින් අග්‍රයි. අරහත් වූ පුද්ගලයෙක් අරහත් භාවය ලබා ගැනීම පිණිස අන්යන්ට උදව් කරනවා නම් සමානාත්මතාවයන්ගෙන් අග්‍රයි. එහෙනම් මේ සතර සංග්‍රහ වස්තු නැත්නම් සංග්‍රහ බලය කියන එක කියන්නේ මෙන්න මේ අග්‍ර වූ සංග්‍රහ වස්තු තියෙනවනම් ඒ පුද්ගලයාට සංග්‍රහ බලය තියෙනවා කියලා තමයි කියන්නේ. මොකද්ද? දානය. දානය හැටියට ධර්ම දානය ප්‍රියවචනයේ හැටියට කන්‍යම් කරන්නාට ධර්මයේ දේශනා කෙරේ. අර්ථචර්යාව හැටියට සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන ධර්මයන් පිළිටුවීම. සමානතා සමානාත්මතාවය හැටියට Tamanගේ පෙළෙහි Taman ඉන්න මට්ටමට මාර්ගඵලයෙන් අනික් පුද්ගලයන් පිළිටුවීම කියන කාරණා තියෙනවා නම් ඔහුට සංග්‍රහ බලය තියෙනවා. මෙන්න මේ ප්‍රඥා බලය වීර්ය බලය අනවජ්‍ය නම් වූ නිවැරදි බලය සංග්‍රහ බලය කියන බල හතර තියෙනවා නම් බය පහක් ඔහුට නැති වෙනවා බය පහක් ඔහු ඉක්මවන මොන පහක්ද කියනවා නම් ආජීවක භය අසිලෝක භය පරිසාරජ්‍ය භය මරණ බය දුක්ගති බය කියන බය පහ. මොකක්ද මේ ආජීවක බය කියන්නේ? මම කුමක් කරලා ජීවත් වෙනවද? මගේ ජීවන වෘත්තිය කුමක් විය යුතුද කියලා බයක් සාමාන්‍ය පුද්ගලයෙකුට ඇති වෙනවා. මට තියෙන ප්‍රශ්න වලට ආර්ථික ප්‍රශ්න වලට මම කොහොමද මුහුණ දෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ බය මේ බල හතර තියෙන පුද්ගලයාට නම් ඇති වෙන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ පුද්ගලයාට හිතෙනවා මම කුමක් නිසා ආජීවක බය ඇති කර ගන්නවද? ජීවිත හේතුවෙන් මම කුමකටද බිය වෙන්නේ? මට ප්‍රඥා බලය තියෙනවා. මට වීර්ය බලය තියෙනවා. මට නිවැරදි වූ බලය තියෙනවා. අනවජ්‍ය බලය තියෙනවා. මට සංඝා බලය තියෙනවා. එහෙනම් මම මොකටද ජීවිතේම උදෙසා බය වෙන්නේ? ඒ පළවෙනි බලය. දෙවෙනි බලය තමයි අසිලෝක බය. ගැරහුම් බිය. සමාජයේහි සාමාන්‍යයෙන් බොහෝ මිනිස්සු අනෙක් මිනිස්සුන්ට නිඳා කරනවා. ගරහන. සමාජයේහි ගැරහුමට බයින් බොහෝ මිනිසුන් විවිධ වූ ක්‍රියාමාර්ග අනුගමනය කරන ඒවායින් බේරෙන්න. නමුත් මේ බල හතර තියෙන පුද්ගලයා හිතනවා මම මොකටද මේ ලෝකයා බනින එකට නිඳා කරන එකට බය වෙන්නේ. මට බල හතරක් තියෙනවා. මට ප්‍රඥා බලය තියෙනවා. මම දන්නවා මොනවද අකුසල් මොනවද කුසල්. මම දන්නවා මොනවද වැරදි මොනවද නිවැරදි. මම දන්නවා මොනවද නරක මොනවද හොඳ. මම දන්නවා මොනවද සේවනය කළ යුත්තේ මොනවද සේවනය නොකළ යුත්තේ මම දන්නවා මොනවද ආර්යභාවය ලබා නොදෙන ධර්ම සහ ආර්යභාවය ලබා දෙන ධර්ම ඒ නිසා මට ප්‍රඥා බලය තියෙනවා යම් ධර්මයක් අකුසල්ද වැරදිද හොඳ නැද්ද සේවනය නොකළ යුතුද ආර්යභාවය ලබා දීමට සමත් නැද්ද ඒ ධර්මයන් නැති කිරීමට මාගේ දැඩි වීරයක් තියෙනවා ඒ නිසා මට වීරිය බලය තියෙනවා. යම් ධර්මයක් කුසල්ද, නිවැරදිද, හරිද, සේවනය කළ යුතුද, ආර්යභාවය ලබා දීම සමත්ද? ඒ ධර්මයන් වඩීම සඳහා, ලබා ගැනීම සඳහා මගේ දැඩි වීරියක් තියෙනවා. එහෙනම් මට වීරිය බලය තියෙනවා. යම් තාක් කල් තමන් මතක් කරනවද සමාදන් වෙච්ච දවසේ ඉඳලා නිවැරදි වූ කාය වාක් මනෝ කර්ම තියෙනවා. ඒ නිසා නිවැරදි බලය තියෙනවා. අනවජ්‍ය බලය තියෙනවා. මම පුද්ගලයන්ට දානේ, ප්‍රිය වචනේ, අර්ථචර්යාවේ සමානාත්මතාවය සලකනවා, සංග්‍රහ කරනවා. එහෙනම් මට සංග්‍රහ බලය තියෙනවා. මම ධර්මයේ ධර්ම දානය කරනවා. ධර්ම දාන සහභාගී වෙනවා. කන් යොමු කරන පුද්ගලයාට ධර්මයේ දේශනා කරනවා. සද්ධාවේහි, සීලේහි, ත්‍යාගේහි, ප්‍රඥාවේහි සමාදන් කරවන පුද්ගලයන්. ආර්ය භාවයට Taman ඉන්න මට්ටමට සමාන මට්ටමකට ගන්න අනිත් පුද්ගලයන් උත්සාහවත් කරනවා. කරුණු පෙන්වනවා. සමාදම් කරනවා, සතුටු කරනවා. එහෙනම් මට සංග්‍රහ බලයක් තියෙනවා. මට මේ ප්‍රඥා බලය, වීර බලය, අනවජ්‍ය බලය, සද්ධා බලය තියෙද්දි මම මොකටද අන්‍යයන්ගේ බැනුම් වලට බය වෙන්නේ? තුන්වෙනි බලය තමයි පරිසාරජ්‍ය බලය. පරිසාරජ්‍ය බය කියලා කියන්නේ ක්ෂත්‍රීය, බ්‍රාහමණ වෛශ්‍ය සහ ශ්‍රමණ කියන හතර පිරිස මැදට යන්න බය නැති වෙන්නේ. මොනවද මේ පිරිස අතර? ක්ෂත්‍රීය පිරිස. ක්ෂත්‍රීය පිරිස ළඟට බය වෙන්න යන්න බය වෙන්න ඕනේ. ක්ෂත්‍රීය පිරිස ළඟට යන්න බය වෙන්න ඕනේ. බය වෙන්න ඕනේ මොකද? ආයුධ බලය තියෙනවා. නොඑක් සටන් ශිල්ප හදාarලා තියෙනවා. ආයුධ පරිහරණය කරනවා. මානය තියෙනවා. යම්කිසි වැරදි ක්‍රියාවක් සිද්ධ වුණොත් ඒ වෙලෙම ඒ සඳහා විරුද්ධව නැගී සිටලා ආයුධ පාවිච්චි කරන්න පසුබට වෙන්නේ නැහැ. ඔවුන්ට විරුද්ධව නඩු කීමකුත් කියවෙන්නේ නැහැ. ඔවුන්ට බොහෝ ප්‍රදේශ අයිති. මහා ධනෙ තියෙනවා. ලොකු බලයක් තියෙනවා. පාලන බලයක් තියෙනවා. ආණ්ඩු බලයක් තියෙනවා. ඉතින් ක්ෂත්‍රීය පිරිස ළඟට යනවා කියන්නේ මරණය අතේ අරන් ගියා වගේ. යම් කිසි වරදක් වුණොත් මරණය ලැබෙන්න ඉතර වෙලා යන්නේ. ඒ පිරිස මැදට යන්න බය හිතෙනවා කෙනෙකුට. නමුත් මේ බලහතර තියෙන පුද්ගලයාට එහෙම බයක් ඇති වෙන්නේ මොකද මේ සියලු බය ඇති වෙන හේතුව ඔහු ඉක්මවලා තියෙන්නේ. හතරවෙනි බලය හැටි තියෙන මරණ බය. මරණ බය ඇති වෙන්නේ නැහැ. දුක්ගති බය. දුක්ගති බය ඔහුට ඇති වෙන්නේ නැහැ. මොකද ඔහු දුගතිකට යනවා කියලා ඔහුගේ අදහසක් නැහැ. මොකද ඔහු ප්‍රඥාවෙන් ඔහු දන්නා ඔහුගේ අනවජ්‍ය බලයක් තිබ්බා. නිවැරදි කර්ම කරලා තියෙනවා. එහෙනම් යන්න ඕන මොන වගේ තැනකටද කියලා ඔහු දන්නවා. ඒ නිසා දුක්ගති බයක් නැහැ. සතර අපායේ ඉපදෙන බයක් ඔහුට නැහැ. ඒ නිසා ඔහුට මේ පරිසරජ්‍ය බය කියන එක එන්නේ නැහැ. ක්ෂත්‍රීය පිරිස වුණත් එහෙම නැත්නම් බ්‍රාහ්මණ පිරිස කියලා කියන්නේ ඒ දවස්වල හිටපු අද කාලේ හැටියට කියනවා නම් විද්‍යාඥයෝ වගේ කියන පිරිස. විද්‍යාඥයෝ වගේ කිව්වොත් පොඩ්ඩක් වැරදි. ඒ දවස්වල නම් තියෙන සියලුම ශිල්ප හදාarලා ඉන්න පිරිසක්. ඒ පිරිසටත් මානය තියෙනවා. පිරිස් බලය තියෙනවා. ලොකු පිළිගැනීමක් තියෙනවා. කීර්තියක් තියෙනවා. ඒ පිරිස මැදට යන්න බොහෝ දෙනෙක් බයයි. නමුත් මේ බලහතර තියෙන පුද්ගලයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔහු බය නැහැ. සිටු පිරිස කියලා කියන්නේ තමන්ගේ පෞද්ගලික හමුදා තියෙන පෞද්ගලික කර්මාන්ත ස්ථාන තියෙන නගර වැනි විශාල ප්‍රදේශ භූ ප්‍රදේශ අයිති වැව් කර්මාන්ත යන්ත්‍ර වෙන වෙනම Tamanට අයිති දේවල් තියෙන Tamanගේ පෞද්ගලික හමුදාවන් තියෙන සැප විහරණයෙන් වාසය කරන වෙළදාම ගොවිතනාදී දේවල් කරන මහා බලය තියෙන පිරිසක් තමයි සිටුවරු කියලා කියන්නේ. ඉතින් මේ සිටු පිරිස මැදට යන්නත් උඩ බය ඇති වෙන්නේ ශ්‍රමණ පිරිස කියලා කියන්නේ ගුණයන්කින් ඊටා ඉහළ ප්‍රඥාව හොඳින් දියුණු කරපු යම්කිසි සුළු වරද්දක් වුණත් ගොඩක් අපිට පව් සිද්ධ වෙනවා. අපි අතින් යම්කිසි සුළු වැරද්දක් සිද්ධ වුණත් අපිට ගොඩක් පව් සිද්ධ වෙන අපි යම්කිසි වැරදි මතයක් ඉදිරිපත් කළොත් ඒ මතේ එහෙම් පිටින් නිග්‍රහ කරලා තර්ක කරන්න තරම් සමත් ඥානයක් තියෙන හොඳ ප්‍රඥාවක් තියෙන ගුණවත් සිල්වත් පිරිසක් තමයි ශ්‍රමණ පිරිස කියන්නේ. ඉතින් මේ ශ්‍රමණ පිරිස ළඟට යන්න සාමාන්‍ය කෙනෙක්ගේ බය ඇති වෙනවා. සාමාන්‍ය කෙනෙක්ට විශාල බයක් ඇති වෙනවා. නමුත් මේ බල හතර තියෙන පුද්ගලයාට එහෙම බයක් ඇති වෙන්න හේතුවක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ බල හතරක් තියෙනවා. ඒ බල හතර තියෙනවා නම් බය පහක් නැතුව. මොනවද මේ බල හතර? ප්‍රඥා බලය, වීර්ය බලය, අනවජ්‍ය බලය, සංග්‍රහ බලය. මොනවද මේ බය පහ? ආජීවක බය, අසිලෝක භය පරිසාරජ්‍ය භය මරණ භය දුක්ගති භය එම නිසා හැමෝම මේ බය පහ නැති කරගන්න නම් බල හතර වඩන්න මේ තමයි අංගුත්තර නිකායේ නවක නිපාතේහි සම්බෝධි වර්ගයේහි බල සංග්‍රහවත් ඔබ සැමට තෙරුවන් සරණයි